එතකොට අවසාන වශයෙන් අර කිව්ව අනුන්ගේ අපරාධ ඉවසිය යුතුය. ඒවාට සමාව තිය යුතුය. දැන් බොහෝ වෙලාවට සමාජයේ ඒකකය වෙන්නේ පවුල. ස්වාමි භාර්යා දූ දරු විතරක් නෙවෙයි සහෝදර සහෝදරියෝ බැඳලා අයින් වුණාට පස්සේ ඒ කට්ටිය එක සම්බන්ධ මේක තමයි ඕනෑම කෙනෙක්ගේ මූලික නිතරම කටයුතු කරන සමාජ සම්බන්ධතාවය වෙන්නේ. ඒ වගේම බොහොම පෞල්වල මේ සම්බන්ධතාවල යම් යම් ගැටීම් තියෙනවා. මේ මිනිස්සු අතර මේ මානසිකව ඇතිවන ගැටීම නිසා තමයි ඊට පස්සේ එයා තුළ වෛරී චේතනා ගැටෙන ස්වභාවය මනසේ වැඩි වෙන්න පවා හේතු වෙන්නේ කියලා මට හිතෙනවා. එතකොට ස්වාමින් වහන්ස දැන් යම්කිසි පුද්ගලයෙකුට මේක බොහොම වැදගත් කරුණක් මේ පොයින්ට් එක යම්කිසි කෙනෙකුට පුළුවන් වෙනවා නම් දැන් ස්වාමියාට බිරිඳ කියන දේකදී හරි බිරිඳට ස්වාමියා කියන දේකදී හරි දරුවට තාත්තා අම්මා කියන දේකදී හරි සහෝදර සහෝදරියක් කියන දේකදී හරි ඇති වෙන ගැටීම ඒ මොහොතේම දකින්න පුළුවන් සති සම්පජාඤ්‍ය තත්වයක් තියෙනවා ඒකට තමන් ප්‍රතික්‍රියා කරන තත්වයක් තමන්ට පේනවා එතෙන්දිම සමාව කියන එකත් වෙනවා ඒත් එක්කම ඒ ඒ ගැටෙන මනස නැතිවීම සිද්ධ වෙනවා යතු. ඒකන පැහැදිලි කිරීමක් කරනවා. ඇත්තටම දැන් මේ මේ සම්බුද්ධ ශාසනය තුල මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල සමාව ගන්නවා සමාව දෙනවා කියන මේවා මේ නිකන් කායික ක්‍රියාවකට වාචසික ක්‍රියාවකට පමණක් අදාළ දේවල් නෙමෙයි. ඒව තුළ යම් මානසික පරිවර්තනයක් ඇති වෙනවා. දැන් අන්‍යාගම් වල තියෙනවා පව් සමා කර ගැනීම. එතකොට අපේ ධහම තුල එහෙම පව් සමා කරගන්නවා කියන එකක් නෙමෙයි අපේ තියෙන සමාව ගැනීම, සමාව දීම. සමාව ගන්නවා කියලා කියන්නේ මගේ අතින් මෙහෙම වැරද්දක් සිද්ධ වුණා මට සමා වෙන්න කියලා වචනයෙන් ප්‍රකාශ කිරීම විතරක් නෙමෙයි අර ඒ සම්බන්ධව Tamanට යම් කිසි මනසේ ඇති වුණා යම් දුර්ගුණය ඒ දුර්ගුණය Taman තේරුම් අරගෙන ඒක වරදක් කියලා තේරුම් අරගෙන ඒක දුරු කරගන්න ක්‍රියා කිරීමේ වැඩපිළිවෙල තමයි සමාව ගැනීම කියන්නේ. ඒ වගේම තමයි සමාව දීම කියලා කියන්නේ හරි හරි මම ඒකට සමාව දෙනවා දැන් මේ ප්‍රශ්නේ එතනින් ඉවර එහෙම ප්‍රකාශනයක් විතරක් නෙමෙයි නිකන් යට එකක් තියාගෙන මම නම් එයාට තරහ නැහැ උනාට මං කතා කරන්නේ අතේ දුරින් තියලා තියෙන්නේ එහෙම නිකන් අර බතු පිටින් එකක් නෙමෙයි බුදුදහම තුල මේ සමාව දීම කියලා කියන්නේ ඔබතුමා කිව්වා වගේ තනි කරම තමන්ගේ මනස අර සිද්ධියට ප්‍රතික්‍රියා දක්වන ආකාරයේ තේරුම් අරගෙන ඒ තමන් තුළ ඇතිවෙන ප්‍රතිවිරෝධතාවය සමනය කරගන්න. එතන තමයි හැබැයි සමාව මේක වචනයෙන් ප්‍රකාශ කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒක ප්‍රකාශ කරන්න සුදුසු නම් ප්‍රකාශ කරාට කමක් නැහැ. නැත්තම් එහෙම මොකක්වත් ඕනේ නැහැ. Tamange අතුලතින් Taman එකට සමාව දෙන්න ඕනේ. එතකොට ඒ සමාව දුන්නද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ කරුණ පදනම් කොටගෙන නැවත නැවත තමන්ගේ සිතේ අර පුද්ගලයා සම්බන්ධව ද්වේෂයක් හට නොගන්නා තැනට මනස සමනය වෙන්න. එතකොට මේ සිද්ධිය පාදක කොටගෙන නැවත නැවත කවදා හරි ඒ කියන්නේ වෙනත් වැරද්දක් සම්බන්ධව නෙමෙයි මේ මේ ඒ සිදුණු සිද්ධිය සම්බන්ධව නැවත කවදා හරි තමන්ගේ මනසේ ඝෂ්ඨනයක් ඇති වෙනවා නම් ඒ කියන්නේ තමන් සමාවක් දීලා නැහැ එතන. එතකොට තමන්ගේ මනසේ කොනක ඒ කොස්ස තියනවා තා. ඉතින් අන්න එතනින් තමන්ගේ මනස පිරිසිදු ඒ පිරිසිදු වීම තමයි වඩා වැදගත් වෙන්නේ පාරමිතා කතාවේදී මේ නිර්වාණගාමිනී මාර්ගය. චාරිත්‍රයක් හැටියට අපිට සමාජයක් තුළ ජීවත් වෙනකොට මේ අපි බුලත් අතක් දීලා සමාව ගන්නවා. එහෙම ගන්දහම හරි අද ඉඳලා ඒ ඔක්කොම අඩුපාඩු නැහැ. අපි වෙනද වගේ ඉමු කියලා. ඒ අපි සාමාන්‍ය සමාජයේ අපි කායික වාචසිකව ඒවා පවත්වාගෙන එන්නට කරන යම් චාරිත්‍ර පද්ධති. නමුත් ඇතුළතින් මේ ගුණයක් හැටියට, පාරමිතාවක් හැටියට නිවන් දකින්නට සුදුසුකම වෙන්නේ ඔබතුමා කිව්වා වගේ සමස්තයක් වශයෙන් අර මානසික පරිවර්තනයමයි. එහෙමයි ස්වාමින් වහන්ස ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීම රසක් ස්වාමින් වහන්සේ අපිට කරා ස්වාමින් වහන්සේට බොහෝමත්ම පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි සරණයි